අපේ ධම්සේවන ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. ආ. හැබැයි ඒකේ තියෙන්නේ කොටසයි යමක් අනාත්ම වීම සිදුවිය හැකිද? අනිත්‍ය ලක්ෂණය හෝ දුක්ඛ ලක්ෂණය නොවන තනක් හෝ ධර්ම ධර්මතාවයක් තුල. පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය ප්‍රශ්නේ අහලා ඇත්තේ අපේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දේශනා කරන යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තන් අනත්තා යමක් අනිත්‍ය නම් එය දුකයි යමක් දුක නම් එය අනාත්මයි කියලා. යමක් දුක නම් එය අනාත්මයි කියලා කියන්නේ. දැන් අනිත්‍ය නම් දුකයි කියලා කියන්නේ හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනකොට දුක්ඛ ලක්ෂණ තමයි සංකත විපරිණාම. ඇති වෙලා නැති වෙනවා. මේ ඇති වෙලා නැතිවීම නිසා තමයි පීලන ਸੰతాප කියන ස්වභාවයන් ජනිත වෙන්නේ. ඒ නිසා අනිත්‍යතාවය නිසා තමයි දුක්ඛ ලක්ෂණය නිර්මාණය. ඒතර යම් දුක්ඛං තං අනාත්තා කියලා කියන්නේ අර ඇති වෙලා නැති වෙනකොට මොකුත්ම සල්ප මාත්‍රයක්වත් ඉතිරිව නෙමෙයි නැති වෙන්නේ. කිසිවක් ඉතිරි නොවි තමයි නිරුද්ධ වෙන්නේ. ඒතර කිසිවක්ම ඉතිරි වෙන්නේ නැතිනම් අවින්‍යාසී වූ පදාර්ථයක්. දැන් ඔය ආත්ම කියලා ලෝකේ හඳුනාගෙන හඳුනාගන්නේ භවෙන් භවයට යන විනාශ නොවන යම් කිසි ශක්ති පදාර්ථයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කිසිම සංකත ධර්මයක ඇති වෙලා නැති වෙනකොට අවින්‍යාසී වූ ශක්තියක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙම ඉතුරු වෙන්න පුළුවන් අල්ප මාත්‍ර දෙයක්වත් නැහැ. ඒතකොට ඒ අල්ප මාත්‍ර දෙයක්වත් නැති නිසා ආත්ම වශයෙන් ශුන්‍යයි. ආත්මයයි කියලා අවින්‍යාසී පදාර්ථයක් හැටියට අවින්‍යාසී ශක්තියක් හැටියට දක්වන්න කිසිවක්ම නැහැ. එතකොට ඒ නිසා තමයි යම් දුක්ඛං තං අනාත්තා කියලා හඳුන්වන්නේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අනිත්‍ය ඇතිතනම දුක ඇතිතනම පමණයි අනාත්මය තියෙන්නේ කියන එක නෙමෙයි එතනින් අදහස් කරන්නේ ආත්ම කියලා ගත හැකි කිසිවක් නැති බව. ඉතින් නිවන කියන තැන පරමා නිවන කියන තැන සංස්කාර ධර්ම කිසිවක්ම නැහැ. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ කිසිදු සංස්කාරයක් නැහැ. ඒ නැති බව නිසාම එතන ආත්ම වශයෙන් ගන්නට දෙයක් නැහැ. පවතිනා වූ සංස්කාර ධර්ම අනිත්‍ය නිසා දුක් නිසා අනාත්මයි. නිවන කිසිදු සංස්කාර ධර්මයක් නැති නිසා අනාත්මයි. ඒ දෙකේම එකම ලක්ෂණය තමයි කියන්නේ. ඒ නිසා ප්‍රශ්නේ එන්නේ ඇත්තේ අනිවාර්යෙන් යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තන් අනත්තා කියන ප්‍රකාශනයත් එක්ක. ඉතින් මෙතන තියෙන අර්ථය හඳුනාගත්තන් පස්සේ අපිට පැහැදිලි කරගන්න පහසුයි ඒ යම් දුක්ඛං තං අනත්තා කියන කරුණම තමයි අතන ක්‍රියාත්මක වෙන්නේ යම් දුක්ඛං කියලා කිව්වේ හටගෙන නිරුද්ධ වෙනවා කිසිවක් නැහැ එතන ඉතුරු වෙන්නේ නැහැ කිසිවක් ඉතුරු නොවන බව තමයි අනාත්ම කියන්නේ. ඉතින් නිවනෙහි ඉතුරු වෙන්න තරම්වත් මොකක්වත් හටගන්නේ නැහැ. ඉතින් ඒතකොට කොහොමවත් එතන ආත්ම වශයෙන් පණවන්නට කිසිවක් නැහැ. ඒ ගුණය තමයි අනාත්ම කියලා හඳුන්වන්නේ.